සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ සක්මනක ශ්‍රේයා කාව්‍ය සංග්‍රහය අද අප ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සක්මනක ශ්‍රේයා කාව්‍ය සංග්‍රහය කරපු කිවිඳුන් ඊට කලින් ග්‍රන්ථ කීපයක් සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙනවා විවිධ ක්ෂේත්‍රවල ළමා කතා කැටපෝල් පුංචා නරිහාමිගේ හිවණල්ල කියලා ළමා කතා පොත් දෙකක් ඒ වගේම බිනරගේ විශ්මිත චාරිකාව ළමා හපන්නු. ඈත දුරක වන අරණක කියලා යෝන් කතා තුනක්. ජන කතා සංග්‍රහ කීපයක්. බලි බැලි මහා තවත් කතා. බුලත් මන්ත්‍රය හා තවත් කතා. ඒ වගේම පරිවර්තන කෘති කීපයක්. බවුන්ට් නෞකාවේ කැරැල්ල, ඉබන් බටුටාගේ චාරිකා, ජෝන් අයිවස්ගේ දූත මෙහෙවර, මිලදීග සීනේ හා වෙනත් මධ්‍ය ආසියානු ජන කතා. රන් බඳුන සහනං ගැටේ හා වෙනත් බෝල්ටි ජනකතා. ඒ සියල්ලම පරිවර්තන කෘති. ශක්මණකසේයා කාව්‍ය සංග්‍රහයට ඉස්සල්ලා මේ කිවිඳුන් පළ කරලා තියෙනවා බ්‍රහ්මණ කියලා කාව්‍ය සංග්‍රහය. ඒ හැරෙනකොට ආදි ඉංග්‍රීසි සාහිත්‍ය ධර්මෝ කියලා පොතක්. ප්‍රකට පුද්ගලයන්ගේ අතුල් ජීවිත කියලා පොතක්. විශ්මිත කතා කියලා පොතක්. ඔය ආදි වශයෙන් ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළා. කෘතහස්ත භාවයක් ලබාගෙන තියෙන ලේඛකෙක් කිවිදෙක් ඔහු රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර රාජේන්ද්‍රගේ මේ කවි පොත කියවුවහම මට හිතුණා විශේෂයෙන් ඔහු කැඳවලා පෙරවදනට මේ කවි ගැන කතා කරන්න ඕනේ කියලා මොකද ඔහු වර්තමානයේ බොහෝ කවියන් ලියන ආකාරයේ කවි නෙමෙයි ලියලා තියෙන්නේ අමුතු කවි ඔහු වඩා වැළඳගෙන තියෙන්නේ නිසඳස් කවි මඟට වැඩිය සඳස් කවි මඟ. ඒ ආදි කාරණා නිසා මම රාජේන්ද්‍රට ආරාධනා කරන්න හිතුණා. දැන් රාජේන්ද්‍ර ඉන්නවා අපිත් එක්ක. රාජේන්ද්‍ර මම කැමතියි ඔබගේ මේ සක්මණක සේයා කවි පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබගෙන් අහන්න. දැන් ඔබ ශේත්‍ර කීපයක කෘති සම්පාදනය කරලා අත්දැකීමක් තියෙන ලේඛකයෙක්. කෘතාශ භාවය තියෙන ලේඛකේ. කොහොමද මේ සාහිත්‍යකරණයට ඔබ මුලින්ම පිවිසුනේ? කුඩා කාලෙමද පාසල් වේද? එහෙම නැත්නම් ඔබට ආවේශය දෙන අවක් හිටියද? ප්‍රේක් හිටියද? ගුරුවරයෙක් හිටියද? නැත්නම් වෙනත් විශේෂ පුද්ගලයෙක් කොහොමද ඔබ මේ සාහිත්‍යකරණයට මේ ආශා බීජය කොහොමද රෝපණය වුණේ ඔබ තුල? අතවශ්‍යම මම ඇති දැටි වෙච්ච පරිසරයත් හරිම సౌందర్యාත්මකයි. ඉතාමත්ම සුන්දර ගැමි පරිසරයක ජීවත් වුණේ. ඒ වගේම මගේ දෙමාපිය විශේෂයෙන් මගේ පියා කලාව කෙරෙහි හොඳ නඹුරු ප්‍රවෘත්ති විචි පුජ්‍යලේ. අපි ගොවි පවුලක් වුණාට මට මතකයි මගේ පියා ඒ කාලේ ඔය 40 දශකයේ 50 දශකයේ කවි සංග්‍රහ බොහොම දේ දුන්න මේ වදේ අඹවණේ වගේ සංග්‍රහ අපේ ගෙදර ගෙනත් තියෙනවා. ඒවා මට කියවන්න ලැබුණ පොඩි කාලෙම ඒ නිසා මාතුලත් ඒ సౌందර්ය ආවේශය කාව්‍යකරණය කරන නඹුරුව ඒ ඇසුරෙන් ලැබුණා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ මුලින්ම ඔබතුල මේ කවියේ ඉඳුල තමයි ගැන්වෙන්නේ ඇත්තම හිතන්නේ. අපේ ක්‍රියා අත් වශයෙන්ම මේ අපි ගවිතං කරනකොට රිද්ම ආනුකූල අඳුරය වගේ දේවල් ක්‍රියා ලස්සන කියනවා. පිරිත් සජ්ජායන මණ්ඩපෝල ප්‍රමුඛ තැන ගන්නවා. අෂ්ටක ගායනා කරනවා. ඒත් එක්කම ආපෝ රිද්ම ආනුකූල අර කාව්‍යමය ආවේශයන් මා අලුතට ජම්පත් වෙන්න ඇතයි කියලා මටත් හිතෙනවා. දැන් කුඩා වේ සිටම කවි ලිව්වද? ඔව් අත් වශයෙන්ම මට මතකයි ඒ කාලේ මම මිහිර පත්තරේ මිලදී ගන්නවා. සත 10යි මිහිර පත්තරේ මිරේ කාලේ 60 දශකයේ මම නිකුත් උනේ. ඒ මිහිර පත්තරේ තිබුණා ඔය ළමා නිර්මාණ සඳහා අවකාශයක්. මම ඔය ළමා කතුවැකිය ආ වෙනත් පොඩි කවි කැලි ලියනවා මට මතකයි මම බොහොම කුඩාම අවදියේදී. ඊට පස්සේ ඉතින් මම වරින් වර මම වැඩිවිටපත් වෙන සමගින් වරින් වර ඒක දිගටම කරේ නැහැ. ඒ පුවත්පත් වලට කවි පන්තියෙන් දිගින් දිගටම වාගේ ලිව්වා. දැන් පාසල් වියේදී ඔබ තුල තියෙච්ච ඒ කවි ශක්තිය වැඩෙන්න පොහොර දැම්ම ගුරුවරු ගුරුවරයන් හිමිදලා තියෙනවා. ඔය ප්‍රශ්නෙම මට මේ අස්ථාදීසේපත් වෙනවා. අපි සාමාන්‍ය පෙළ සඳහා අපේ සිංහල ආචාර්යවරයා වෙච්චි රම්බණ්ඩා නැමැති ගුරු මහතාත් ඔහු ඇත්ත වශයෙන්ම අපේ సౌందර්යමය මානසික தත්ත්වය දියුණු කරන්න පෞරාණික සම්භාවිත සාහිත්‍යය ගැනීමේදී අපිට ලොකු පිටුවහලක් ලැබිච්ච බව මේ වෙලාවේදී මතක් වෙනවා. දැන් මීට කලින් ඔබ කවි පොතක් පළ කරලා දෙනවා. ඒ කවි පොත පළ කරලා කොච්චර කාලයකට පස්සේද මේ නැවත කාව්‍ය සංග්‍රහයක් පළ කරන්නේ. ඒකයි පුතපොළක දැන් අවුරුදු 3ක් පමණ ගත වුණා. ඒක ගොඩගේ ප්‍රකාශය ලෙසින් දැක්ුණේ. ඒක බ්‍රහමණ නමින් හඳුන්වන්නේ. කයිපති කියුනේ නම් පුජ්‍යදේවගේ එක්තරා විදියක ආධ්‍යාත්මික චාරිකාවක්. ඒක තනි කවි පොතක්. ආ තනි කවි පොතක්. කාව්‍යයක්. කම කාව්‍යයක්. කවි සංග්‍රහයක් නෙමෙයිනේ. එහෙනම් අපි පොඩ්ඩක් කතා කරමු. මොන වගේ චරිතයක්ද? ඒක ඇත්ත වශයෙන්ම මට ඕන වුණා කියන්න මේ අපේ යම් යම් ආකාරයෙන් මිනිස්සු විවිධ ආකාරයේ අධ්‍යක්ීම් කරා යොමු වුණාට අවසානයේ අපේ විමුක්තිය අපේ සතුට අපේ පය ගසා ගැනීම ස්ථානෙ වෙන්නේ අපේම ගම අපේම පරිසරය කියන එක තමයි මට කියන්න ඕනේ. නොයෙකුත් ආකාරයේ අපි දාර්ශනික පැත්තෙන් ගත්තත් නෙකුත් දර්ශන නැත්නම් කරා යොමු වෙලා බටහිර හෝ වෙනත් හෝ ඉන්දියානු පැතිවලට ගිහිල්ලා අපි හිතුවට ඒක තමයි අපිට ලබා ගන්න පුළුවන් විමුක්තිය හෝ ඒක තමයි අපිට ලබා ගන්න පුළුවන් සෝ පහසු ආස්ථානය කියලා ඊට වඩා අවසානයේදී අපි තෘප්තිමත් වෙන්නේ අවසානයේදී අපේකම තුලටම එමින් කියන කතාව තමයි මේක නිර්මාණය මම ඇත්ත වශයෙන්ම පාදක කරගත්තේ ඒ කරුණ කියන්නේ. ඒක තනි කාව්‍ය නේද? එතකොට දැන් මේ සක්මණකසේ ආකාව්‍ය සංග්‍රහය කියවනකොට මට මෙන්න මෙහෙම කාරණයක් මගේ සිතට නැඟුණා. ඔබ වැඩිපුර ඇලුම් කරන්නේ සාම්ප්‍රදායික අපේ කවි සමයටයි කියලා. ඒ කියන්නේ දැන් සාම්ප්‍රදායික සතරපද කවිය ශිවපද කවිය නමුත් ඇතැම් කවි තියෙනවා ඔබගේ ශිවපදයෙන් තොරව ලියවිච්ච කවි තියෙනවා ඒවා බොහොම ස්වල්පයක් තියෙනවා වැඩිපුර සතරපද රීතිය තමයි අනුගමනය කරලා තියෙන්නේ අනිත් එක ඔබට අපේ පාරම්පරික කාව්‍යයේ විශේෂයෙන් සතරපද කවිවල සංදේශ කවි ගුත්තිරිය වගේ කාව්‍ය කාව්‍ය ශීකරේ ඒ වගේ අපේ සම්භාව්‍ය අධ්‍ය සාහිත්‍යයේ බලපෑමක් තීත බව පේනවා ඒ ඔබගේ වදන් යෙදුම් එහෙම මට හැට අහු වෙනකොට ඔබගේ මේ විශේෂ ඇල්මක් ඇති වුණේ කොහොමද මේ සතරපද රීතියට ඇත්තටම දැන් අපේ සිංහල කවි අනන්‍යතාවයේ තියෙන්නේ ඒ සිව්පද සාහිත්‍ය සංදස් කවිය කියලා මට හිතෙනවා මමත් නිසස් කවි ලියුවට දැන් නිසස් කවි ලංකාවට ඇවිල්ලා අවුරුදු 70 80 පමණ වෙනවා මම හිතන්නේ ජීවිසෙන් නැක මහතාගෙන් පටන් ගත්ත එක. දැන් ඉංග්‍රීසි සාහිත්‍යයේ තියෙන කාව්‍ය ප්‍රභේදයන් කීපයක් ලිරික්ස් සොනෙට්ස් uh, ඒ අතරේ තියෙන free verses and uh, blank verses කියලා. ඒක එනකොට ඉච්ච ජනප්‍රියුන්නේ නැහැ දැන්. අපේ භාෂාව ඉතාමත්ම බොහොම සුකනාමී භාෂාවක් අනුප්‍රාසීය වදන් බහුලව තියෙනවා. ඒකම අපිට වුණු කාව්‍යයේ අනන්‍යතාවය රැකෙන සීමාවන් තියෙනවා. ඒ නිසා අපේ මං හිතන්නේ සංස්කෘත කාව්‍යයේ ආශ්‍රයෙන් අපිට ඇතිවෙච්චි කෝට්ටු කියනකොට දිනු වෙච්ච ඒ සිව්පද සහිත සඳස් කවිය තමයි අපේ ආත්මය වෙන්න ඕනේ කියලා මට දැන් තේරෙනවා. සඳස ගැන කියනකොට අද වෙනකොට වෙලා තියෙන්නේ උඟාක් වෙලාවට මේ කවියේ කාව්‍යෝක්තිය පමණයි සලකන්නේ ආකෘතිය ගැන පොඩ්ඩක් සලකන්නේ. කාව්‍යක භාෂාමය නිර්මාණයක් කියනවාම අමතක වෙලා තියෙනවා. කවිය ඇතුලේ කියන අපූර්ව අදහස විතරයි තමයි අද උඟාක් විචාරකෝ ගන්නේ. නමුත් අපේ පෞරාණ්‍ය විශේෂම කෝටුවේ රාහුල හාමුදුරනේ කවීන් ආකුර්ත කියන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. යවහන් කියන කාව්‍ය දෝෂයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඒ වගේම කාව්‍ය වචනවල තියෙන කවු ලැකිය තුල රඳවාගෙන කවි ලියීමේ ප්‍රවණතාවත් ඒගොල්ලෝ රැක්. ඒ කියන්නේ අර්ථ රසයයි ශබ්ද රසයයි දෙකම දෙකම තිබුණා. දැන් වර්තමානයේදී ඒ ශබ්ද රසය ගැන සැලකිල්ල දක්වනවා පේන්නේ නේද? රිද්මය, ඡන්දස් ගැන සැලකීම ගැන බලන්න පේන්නේ දැන් ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද? මට නම් මේක එහෙම හිතිලා තියෙනවා. කොයිතරම් දුරට ඒක හරියද මම දන්නේ නැහැ. නිසඳස් කවි ලියන්න පටන් ගත්තේ හැබැයි මේ පුද්ගලික මම හිතන විදිහට නිසඳස් කියන යෙදුම පවා සදොස් සදොස් යෙදුමක් කියලා. මොකද සඳසකට අහු නොවන කිසි දෙයක් නැහැ. සංදර්ශකට අහු වෙනවා. මේ ඕන කියන ගත්තත් හරි සංදර්ශකට අහු වෙනවා දැන්. ඒ නිසා තමයි මේ සංගීතඥයෙකුට තනුවක් දාන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මේ මොකක් හරි ලිව්වහම හද කීපයක්. මම අහන්න අද ප්‍රශ්නේ මේකයි. දැන් මේ නිසදේශ නමින් හඳුන්වන පේලියට හතර පද වෙන්නත් පුළුවන්, පහක් වෙන්න පුළුවන්, හයක් වෙන්න පුළුවන්. ඒකේ පේලි ගාන නියමයක් නැහැ. එලි සමයක් නැහැ. ඒ විදිහට ලියන්න පෙළඹුණේ අර විරිතක් ඇතුව එලි සම සහිතව විඥාක් ඇතුව එහෙම කවි ලියන්න අමාරුකම හින්දාද කියලා මට එහෙම මේ අදහසක් ඇති වෙලා තියෙනවා. ඔබ මොකද ගැන හිතන්නේ? මම හිතන්නේ ඔබතුමාගේ මතය හරි කියලා මොකද මට හිතෙනවා සමහර විද්වතුන් නල්ලාල ભેදය නොසලකා හිටනවා කියලා ප්‍රකාශ කරා. ඒ හිදිත් වෙලා තියෙන මට හිතෙන විදිහේ නන්නාල බෙදේ නිශ්චයාකාරය නොදන්නකම වරලා ගන්න කරපු උපකට්ටිය. ඒ වගේම තමයි සංදේශ සාහිත්‍ය එළිය මුල එළිය සාගෙලිය සහිත කවිලියම ඉතාම දුෂ්කර කාව්‍යයක්. යවහන් දෝෂයන්ගෙන් තොරව. දැන් අපි බැලුවොත් යන්නේ සංදේශයේ එක අනවශ්‍ය වචනයක් නෑ. එක යවහන් දෝෂයක් නෑ. රාහුල හම්දුරෝ මේ පොල් තෙල් පානකින් පංගින්දකින් පුස්කලපතක ලියපු ඒ කාව්‍ය ඒ තරම් විශිෂ්ටයි. ඒ විතරක් නෙමෙයි අපේ කොළඹගේ කවි දැන් ওই දැන් ਵਿਚාරකයන් පට්ට ගන්න පීබී අලිස්ටර් කුමාරතුංග විනෝදරත්න කුමාරගම ඒ වගේම අපේ කුමාරතුංග මහත්මයා කේස් මහත්මයාගේ කවිවල කිසිදු ආකාරයක කාව්‍ය දෝෂයක් නැහැ. මම හිතන්නේ කොළඹගේ කාව්‍යයට ගැරහීම මට එක්තරා තියෙන සමාන දැන අපි දැන් එනකොට මමත් මිනිසස් කවි ලියුවට අතුලින් අර ජෝතිපාල මහත්තයාට අසාධාරණයක් වුණානේ. ඒහා සමාන දෙයක් තමයි වෙලා තියෙන්නේ කොළඹගේ කවියෙන් කියලා මට දැන් හිතෙනවා මොකද ඒගොල්ලන්ගේ හරි විශිෂ්ට කවි. අන්තර්ගතයේ ස්වභාවික වර්ණාවක් කරයි කියලා ඒ කවිය මේ අහක දාන්න අපිට බෑනේ. දැන් රාහුල හාමුදුරුව කොට්ටේ ඉතාමත් විශිෂ්ටාකාරයෙන් වර්ණනා කරන සම නොටිවිචි තත්ත්වයක් වෙන්න පුළුවන්. කොට්ටේ රාහුල හාමුදුරුව විවේචනය කරනවා. නමුත් ওই කවිය කවුරුත් කාලිදාසගේ ඍතු සංහාරය හොය කිසි දෙයක් විවේචනය කරන්නේ නැහැ. නැත්නම් මිල්ටන්ගේ කවිවල තියෙන මේ අභව්‍ය සිද්ධීන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අපි සඳස් කවියන්ට අධ්‍යතන සාහිත්‍ය ਵਿਚාරය තුළ කිසියම් ආකාරයක අසාධාරණයක් වෙලා තියෙන බවක් පේනවා. දැන් ඔබ අපේ මේ සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍ය ගැන මේ බොහොම මේ බැතිසිතකින් කතා කරා. දැන් ඔබගේ මේ කවි ගත්තාම නොදැනුවත්වම ඒ අපේ සම්භාව්‍ය කවි සමයේ යෙදුම් වඩන් ඇවිල්ලා තියෙනවා නේද? ඒ කවි පොත් පෙළලා බලලා කවි ලියලා නෙමෙයිනේ. ඒ කියන්නේ මේක අපේ මේ ස්මෘතියේ මේක රැඳිලා තියෙන්න ඕනේ නේ. ඒ කියන්නේ ඔබ කොච්චර අපේ සාම්ප්‍රදාය කවියෙන් දැඩි ආස්වාදයක් ලබලා තියෙනවද කියන එකයි පේන්නේ. ඒකම අලුත් නිර්මාණයක් කරන්න ආවේශයක් වෙනව නේද? ඔව් ඒක පැහැදිලි කරන්න කවියට අපි සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනය කිරීමේදී අපි මේ කාලේ අත්වශයෙන් අපිට දැන් අධ්‍යාපනයක ලබන විට උසස් පෙළ සාමාන්‍ය පෙළ සම්බන්ධයි කයිපොත් තිබුණා. දැන් තියෙනවා වගේ අලුත් කයිපොත් නෙවෙයි අපේ වැත්තේ හාමුදුරන්ගේ රාහුල් හාමුදුරන්ගේ කයිපොත්. ඒවා කියපුවාම ධාරණය වෙච්චි යම් යම් දේවල් තමයි අපිට නැවතත් අර කාව්‍ය ආවේශය අපිට උත්තේජනය ලැබිලා අපි ඒ තුලින් අපේ නිර්මාණයටත් නිකම් මේක කාන්දු වීමක් සිදු වෙන බව ඔය කාව්‍ය කියනකොට මට හිතෙන් තේරෙනවා. ඒ වගේම තව එකක් කියනවා දැන් අපේ මේ එලිසම් එලිසම් මේ එක එක විදිහ අකුරු කියන්න පුළුවන් සිංහල භාෂාව හරිම සුකනම්මේ භාෂාවෙන් හරිම ලේසි එකක්. ඒක අමාරු නැහැ. මම හිතන්නේ ලෝකයේ තියෙන අපේ ගීත රචකයෝ දැන් ඒගොල්ලෝ කරනත් අභිෂේකන ගීත රචකයෝ කවියෝ. ඔවුන්ගේ ගීත රචනාවල පවා තියෙනවා එලිසම්ේ. ගුවා ගීත රචන. ඒ විතරක් නෙමෙයි. මම මේ ළඟදී කල්පනා කර බැලුවා දැන් බයිලා ගායක එම්.එස්. ප්‍රනාන්දු ඔහුලියපු ගීතවලත් එලිසම්ේ තියෙනවා. වාද බයිලා කරුවගේ මූලික ලක්ෂණයක් තමයි එලිසම්ේ. ඒ කියන්නේ ඒ තරම් ජනගත වෙච්ච දෙයක් අපේ ජන කවියොත් සහෝදරවරු කියන කොට ලිව්වේ ඒ නිසා මේ තියාගෙන අඩු ගානේ අඩු වැඩි වශයෙන් දෝෂ තිබ්බත් යමහන් දෝෂයත් අවම කරගන්න බැලුවා. ඒ හින්දා මම හිතන්නේ මේ යතිය, එළිය, සංදේශ සහිත ආකෘතික ලක්ෂණ සහිත කවිය තමයි අපේ ආත්මීය කවිය කියලා මම දැන් විශ්වාස කරනවා. ඔව් දැන් මම හිතන්නේ සිංහල කවිය ඇහෙන් කියවන කවි නෙමෙයි. ඒක ගායන කවි. කනෙන් අහලා තමයි ඒ ආස්වාදය ලබන්නේ. එතකොට කනෙන් අහලා ආස්වාදය ලබනවා නම් ගායන්න ඕනේනේ. එතකොට ඒක මාධුර්ය ගුණය අවශ්‍යයි. ඒක තමයි ශබ්ද රසය කියලා කියන්නේ. ඒක රිද්මය, එලිසමය, අනුප්‍රාසය. ඒ වගේ ලක්ෂණ ඇතුල් වෙන්න ඕනේ. දැන් ඒවා අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනය කරලා නැති කෙනෙකුට ඒක එන්නේ නැහැ. මම හිතන්නේ හුඟක් අය පෙළඹෙන්නේ ප්‍රදේශ නමින් හඳුන්වන රීති අනුගමනය කරන්න ඔවුන්ට අර පසුබිමක් නැහැ කියනවා හිතේ. මොකද හිතන්නේ ඔබ? ඒ පසුබිම නැති එකක් අනෙක් හරි දුෂ්කර කාර්යයක් මේ එළිය සාහිත්‍ය යවන්දෝෂයන්ගෙන්තර කවියක් ලිවීම. දැන් සමහරුන්ගේ අදහසක් තියෙනවා මේ දාර්ශනික භාවාත්මක කවි සඳහා මේක බාධාවක් වෙනවා කියලා. ඉංග්‍රීසි සාහිත්‍ය ගත්තොත් ඉංග්‍රීසි සාහිත්‍යයේ පිස්ටල් කියන කවිය තමයි පරිවර්තන කරේ රුබ්‍රයියාත් කියන ප්‍රේෂියානු කවි පොත. සමහර කවියන්. ෆිෂ්ජර්ලෝ ෆිෂ්ජර් තාම පරිවර්තනය කළේ. Oh. ඒ කවියේ ඔමන් ඛයාම්ගේ රුබයියා. රුබයියා. Oh. පර්ෂියන් කවි කවියෙක් නේ. Oh. හරි ප්‍රසිද්ධ. ඒකේ තියෙනවා මේ සියලු පද්දීන් ආය ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ඉලිසමේ සාවිත රයින්මන් මීටර්නේ. රයින්මන් මීටර් තියෙනවා ඉලිසමේ තියෙන හැම කවියකම. මම මේ කියන්නේ ඒ වගේ භාවාත්මක දාර්ශනාත්මක කවියක් පවා ඉලිසමේ සහිත මේ ආකෘතියකින් කියන්න පුළුවන්. ඉතින් අපේ සිංහල කවියයි ඉන්නත් කිසිම විදියකින් ඒකේ සීමාවක් වෙන්නේ නැහැ කාව්‍ය ප්‍රකාශන ශක්තියට මේ අපේ සංදේශ සීමාවන් නිසා කියන එක දැන් මට තේරෙනවා. හොඳ භාෂා ඥානයක් තියෙනවා නම් හොඳ හික්මීමක් තියෙනවා නම් ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේදී සංදේශ බාධාවක් වන්නේ නැත කියන හැඟීම තමයි මට දැන් තියෙන්නේ. ඔව්. අනිත් එක දැන් ඔබ සතරපද ලිව්වත් එහෙම නැත්නම් නිසඳ ශ්‍රීතියෙන් ලිව්වත් ඔබගේ හැම කවියකින්ම ඔබට කියන්න දෙයක් තියෙනවා. ප්‍රකාශ කරන්න දෙයක් තියෙනවා. දැන් සමහර විට සමහර අයගේ කවි නිකන් වැටි ගොඩක් විතරයි. මොකක්වත් ගැඹුරු අරුතක් කියවෙන්නේ නැහැ. එහෙම අරුතක් නැත්තම් නිකන් වැටි ගොඩක් කියවීමේ තේරුමකුත් නැහැ නේද? විභාවනායක හැටියට අපි ගම්මු දැන් මේකේ ඔබගේ කවියක් තියෙනවා. ඒක සතර පද නෙමෙයි. කාත් කවුරුවත් නැතුව කියලා. සදා දිනින්දු තමර කිරණ තන නිල්ලේ වැතිරී ඇත. සින්දු පෙළ මත වතල සුසුදු පෙන පිඬු වැලි තලය සිඹිත. නෑශියන් පිරිවැරු ඉසුරු බල පුරදනා සැඳෑසිරි විදුණුවත් පිරී ඇති තනනිල්ල යුග දෑත් වැළඳගත් කුමර කුමරියන් රැස නොනවතින කතාවක හිරු දෙසිත මුහුණලා දරු සිඟිත්තන් සමග සොම්නසින් දුව පනින පිරු සතුටින් හෙවි වාසනා මෞපියෝ පහන් කණුවට පිටදී මා මගේ ලෝකේ සයුර මැද තනිව ඇති කුඩා හොරුවක් වගේ කාත් කවුරුත් නැතුව තනි වෙලා තනි වෙලා දැන් මේ කවිය කියවුවහම දහ දෙනෙක් කියවුවොත් එහෙම ඒ දහ දෙනාට අරුත් 10ක් මත එන්න පුළුවන් ඒක මම හිතන්නේ හොඳ කවියේ ලක්ෂණයක් දැන් සමහරට ඔබ නොහිතපු දෙයක් රසිකයා කියෝලා නැත්නම් සෞහෘදයා කියෝලා තේරුම් ගන්න පුළුවන් ඒක මම හිතන්නේ සිද්ධ වෙන්නේ ඒක ඔබගේ යෙදුම් වදන් හින්ද දැන් මේ මේ සසර පද නුණත් නිසදස් රීතියට සම්බන්ධ වුණත් ඔබට කොච්චර අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ ඒ කවි බස කවි යෙදුම් බලපාල තියෙනවාද කියන එක මේකේ හොඳට සනාථ වෙනවා දැන් ඒ වගේම ඔබ තව එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක අමුතු කවියක් නම දාලා තියෙන්නේ පත්ත ප්‍රබුද්ධි කියලා දාලා තියෙන්නේ ඒකත් මම අපේ අසන්නන්ට ආහන්න සලසන්න කැමතියි. ඒක බොහොම මේ මේ හර්ෂෂ උපහාසයක් තියෙන මේ සාවිරචනයක්. හඳ දෙනීම බඩ යටින් කමල් කමිසය උඩින් අවුල් හිස රැවුල් කොට සුරා මත පිපෙන නෙත. විරණද සඳලා කර කඩා කුඩු කර දමයි. නොහැකිකම වසාගෙන පැලලි පද පෙළ ගසයි. උරුමයේ පහන් කණු පහර දී බිම හෙලයි. මහා වංශය රැගෙන පිටු විරා විශ්ි කරයි. නූතනත්වයේ තුලට වාමවාදයේ දමා ලිබරල් තෙලින් සිඳ දිනපතා ගිල දමයි. සමුළු වැඩමුළු රසයි. සින්දු තෙරක් නම රැඳෙයි. ඩොලර් කොළ බර වැඩි. පත්ත පණ්ඩි පොර ඔහුයි. දැන් මේ වගේ කවියක් ඔබට ලියන්න හිතුනේ ඇයි රාජේන්ද්‍ර ඉස්සෙල්ලා කියපුවර කරුණු මත පදනම්ම වර්තමානයේ පවතින මේ ප්‍රබුද්ධත්වයේ කියන නිර්මාණය වෙලා තියෙන නොආකාරයෙන් කියලා අපිට තේරෙනවා මොකද මේ අද වෙනකොට ඇත්ත වශයෙන්ම ප්‍රබුද්ධයෝ කියලා බටහිර සම්බන්ධවට පත් වෙන පුජ්‍යලෝ වෙන්න ඕනේ අපේ පාරම්පරික උරුමයට හිනහන මිනිස්සු පාරම්පරික උරුමයට ගැහුවොත් ඔහු ඉතාමත්ම ප්‍රබුද්ධයෙක් බවට ඉක්මනින් පත් වෙන්න පුළුවන් ඒක විලාසිතාව විලාසිතයි ඉන්දියාව වුණත් දැන් බටහිර සම්මානවටපත් වෙන්නේ අරුන්දති රෝයි සල්මාන් රශ්දි වගේ අය ඉන්දියානු සංස්කෘතියේ තියෙන දුර්ලභමකට පහර දෙන එක. අපේ තත්ත්වයක් බොහෝ වෙලාවට අද එළියේ ඉන ඉහළින් ඉන්න ඔය ඔය ප්‍රබුද්ධ සාහිත්‍ය දරයින්ගේ කාර්යභාරය වෙලා තියෙන ගද්දලට ඔය වාගේ අපේ උරුමය හා සංස්කෘතිය hinaයේ උපාදක ලක් කිරීම. දැන් මේ ළඟදී තියෙන සිද්ධියම ඒ එහෙම තත්ත්වයක් තමයි පවතින්නේ. පාරම්පරිකත්වයේ සමග බැඳිච්ච අපේ ජන කවි හා ඒ කවියන් කරේ කිසිදු සැලකිල්ලක් අද වෙනකොට ਵਿਚාරකයන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒකයි මට උතන උලුප්පව දක්වන්න වුවමනා වුණේ. නෑ ඒක වීරත්වයක් හැටියට සැලකන්නේ නේද? දැන් අවසාන වශයෙන් මම කැමති මේ රාජෙන්ද්‍රගෙන් අහන්න මේක මේ කාව්‍ය නිර්මාණ ක්‍රියාවලිය සම්බන්ධ යම් කිසි ප්‍රශ්නයක්. දැන් ඔබ මොකක් හරි අත්දැකීමක් ලබලා ඒක ඔබගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන් පොතකින් පතකින් ලැබෙන එකක් වෙන්නත් පුළුවන් අසු එකක් වෙන්න පුළුවන් කාගේ හරි කතාවකින් ලැබිච්ච එකක් වෙන්න පුළුවන් කොහොම හෝ ඒ අත්දැකීම් පාදක කරගෙන කවියක් කියනවා කොහොමද මේ මුල් අත්දැකීම ඔබගේ පරිකල්පනය තුළ කවියක් බවට හැරෙවෙන මේ නිර්මාණ ක්‍රියාවලිය කොහොම සිද්ධ වෙන්නේ ඒක මම හිතන්නේ අපේ අංකුර කවියන්ට ප්‍රයෝජනවත් වෙයි ඔබ ඒක පැහැදිලි කෙරුවොත් සැබවින්ම ඊටමත් සාර්ථක භාව ප්‍රකාශනයක් වන්නේ Taman සමීප අධ්‍යක්ීමක් මත ගොඩනගෙන නිර්මාණයක තමයි හැබැයි තමන්ගේ පුජ්‍යලික සමයේ පද්දකීම බලන්න ඕනේ ඒක හුදු තමන්ට පමණක් සීමා නොවන සමස්ත ජනතාවටම පොදු අධ්‍යක්ීමක් බවට පත් කර හැකි කෙසේද කියන එක. නිසා තමන්ගේ අව්‍යාජ සමීප අධ්‍යක්ීම පොදු අධ්‍යක්ීමක් බවට තමන්ගේ නිර්මාණ කෞශල්‍ය යොදාගෙන ඉදිරිපත් කිරීමෙන් තමයි සාර්ථක කාව්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. සීමා කරගන්න ඕනේ තමන්ගේ තමන්ට පමණක්. ඒක විශ්වයට විවෘත කිරීම සඳහා තමන්ගේ නිර්මාණේ යාත්‍රාවක් කරගන්න ඕනේ. ඔව් දැන් ඒ අදහස හරි. ඒක පැහැදිලි. දැන් ඔබගේ නිර්මාණ අත්දැකීම් අනුව පෞද්ගලික අත්දැකීමක් ඒ පොදු කිරීමේදී මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඒ කාව්‍ය කරණේදී කාව්‍ය රචනයේදී කොහොමද මේ පොදු බව ඇති කරගන්නේ? ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද? එතනදී එතනදී මා යොදා ගන්න කවි බස යෙදුම් රිද්මය ඒකට අදාළ ආකෘතික ලක්ෂණ මේ සියල්ලම කැටිුණන් පස්සේ තමයි ඒක පොදු අත්දැකීමක් බවට පත් වීමට වාහකයක් බවට පත් වෙන්නේ. ඔව් දැන් භාමහ කියලා අලංකාරිකේ සංස්කෘත අලංකාරිකේ ඔහු ඔහුගේ එක උපදේශ ශ්ලෝකයක් තියෙනවා. ගතෝ ස්තවර්කෝ භාතීන්දු යාන්ති භාෂාය පක්ෂිනා ඉච්ඡේවමාදී කිං කාව්‍යං වාර්තාමේනම් ප්‍රචක්ෂති. ගතෝස් තාරකෝ අරගගෙන් සූර්යනේ සූර්යා අස්තංගත වුණා. බැහැලා ගියා. මහතීන්දු වින්දුරු කියන්නේ හඳ. හඳ වායනවා. බබලනවා. යාන්ති වාසය පක්ෂිනා මේ කුරුල්ලෝ කැඩලි වලට යනවා. ඉත්තේව මාදිකින් කාව. මේව මොන කවිදද? වාර්තාමේ නම් ප්‍රකම් මේවට කියන්නේ වාර්තා කියලා. දැන් අර විදිහට අපි විඳින අත්දැකීමක් ඒ විදිහටම වාර්තා කෙරුවොත් එහෙම ඒකේ රසයක් දැනෙයිද ඒ රසිකයාට. අන්න ඒ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒක තමන්ගේ අත්දැකීම මම කිය පුජ්‍යලික අත්දැකීම පොදු අත්දැකීම් වලට පත් කරගන්න ඒ සඳහා අවශ්‍ය වෙන සියලුම උපමා උපමේය භාෂාමය යෙදුම් අනුප්‍රාසය ආදී අපේ දැන් කවුල ඇකියේ තියෙන සාමාන්‍ය සීමා වන් තුල ඉඳගෙන ඒ ඒ කාව්‍ය රසාස්වාදනය සඳහා පාදක වෙන කාව්‍ය ලක්ෂණ ඇතුළත් කරලා නිර්මාණය කරොත් තමයි කවියක් බඩටපත් වෙන්නේ. ඒ කියන්නේ බුදු වාර්තාවේ බක්තෝ අන්න හරි වාර්තා తত্ত্বය ඉක්මවාගේ විඳින්න පුළුවන් භාවමය අත්දැකීම අපේ පෞද්ගලික අත්දැකීම පොදු රසිකයාගේ භාවමය අත්දැකීමක් බවට පත් කිරීම තමයි සාර්ථක කවියක තිබිය යුත්තේ. අවසාන වශයෙන් ඔබ කියන්නේ අපේ දැන් ඉන්න කවි පරපුර ගැන මොකද හිතන්නේ? අර ඉස්සරහම කියවා වගේ දැත් වශයෙන් වර්තමානයේ කිසිදු අවස්ථාවක හොඳ සඳස්කම් නිර්මාණය වෙන්නේ නැහැ. සඳස් කවියන්ට ත්‍යාග ලැබෙන්නේ නැහැ. හැම විටම නිසලස සමා ජනප්‍රිය කාව්‍ය මාධ්‍යලා තියෙන්නේ. ඒ වගේම දැන් හොඳම ලස්සන වැඩි අර කවියක් යනට පර්යාය වශයෙන් දැන් කියන්නේ නිසඳස කියලා. මට හැලකෙන පැතුණා මම නිසඳස කියලා. මෙතන ආ නිකන් සල්ලි වගේ අපි කියන්නේ දැන් අර ඉස්සරහ ට්‍රබල් සිරප් වලට බාටා ගැන කතා කාලයක් තිබුණා මට බාටා දෙක නැති වුණා කියලා ඒ වගේ දැන් කවියට කියන ඉසසස් කියලා. ඒ වගේ විසඳැසී ආගමනේ ඉතාමත්ම දැවිලා තියෙනවා. පත්තර පිටු පුරා විසඳැස ඉතාමත්ම ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වෙන බව පේනවා. ඔව්. අපි අද ඔබට හඳුන්වා දුන්නේ පෙරවදනින් රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර කිමිඳුන්ගේ සත්මණක සේයා කියන කාව්‍ය සංග්‍රහය. රාජේන්ද්‍ර ජයසුන්දර බණ්ඩාර කිවුතුන් පෙරවදනට ඇවිල්ලා ඔහුගේ මේ කාව්‍ය කෘති ගැන අපිත් එක්ක කරපු ඒ සාකච්ඡාව මම හිතන්නේ අපේ අසන්නන්ට විශේෂයෙන් වැඩසටහන අසාසිත අංකුර කවියන් තුඟක් ප්‍රයෝජනවත් වෙයි. අපි ප්‍රාර්ථනා කරනවා රාජේන්ද්‍ර කිවුතුන්ගෙන් අනාගතයේදී තවත් වටිනා කාව්‍ය ලිවේවා කියලා. ඒවත් අපිට පුළුවන් වෙයි පෙරවදන වැඩසටහනින් සංග්‍රහයක් හැටියට පළවෙච්ච කාලෙක හඳුන්වා දෙන්න. නැවතවර මම සුදුවන්ත වෙනවා පෙරවදනට පැමිණීම ගැන ඔබගේ මේ සක්මනක ශ්‍රේයා කෘතිය සම්බන්ධයෙන් අපි කළ සාකච්ඡාවට සහභාගී වීමට. බොහොම සතුටුයි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහයි. පටිගත කළේ සෙහාරා පෙරේරා. පෙරවදන මාරිෂලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි